තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබල ධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් ලෞතර බුදු කෙනෙකුන් වහන්සේගේ පහළවීමේ ආශ්චර්ය අද්භූත ස්වභාවය ලොවට විදහා පාමින් දේශනා කළ සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේහි මේ දේශනා පාඨයේ සඳහන් වෙනවා. මේ කෙටි තේරුම මහණෙනි ලොවේහි එකම පුජ්‍යලයක් උපදිනවා ආචාර්ය මිනිසෙක් වශයෙන්. ඒ කවර එකම පුජ්‍යලයක්ද තථාගත වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තමයි එකම ආශ්චර්යයේ පුද්ගලයා හැටියට දේශනා කරලා තියෙන වගන්තිය. මෙතන සඳහන් වෙන්නේ <clears throat> තමන් වහන්සේ ගැන පමණක් නොව ලෝ පහළ වූ තාක් පහළ වෙන තාක් සියලු බුදුවරයන් වහන්සේලාගේ තියෙන ආචාර්ය ගුණස්කන්ධය නිසයි. මෙතන ආචාර්ය කියන වචනේ තේරුම් රසක් තියෙනවා. එකක් තියෙන එකක් තමයි පුදුම එළවෙන කියන තේරුම. පුදුම එළවෙනවා. හිතාගන්න බැරි පුදුමයක් විස්මිත දෙයක් හැටියට හැඳින්වෙනවා. අනිත් කාරණේ තමයි ආචින්න කියන අර්ථය. ආචින්න කියන්නේ අතිශයින්ම පුරුදු කරගන්නා ලද දෙයක්. අපේ මහා බෝසතාණන් වහන්සේ <clears throat> අති දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ආවා. ආචාර්ය දේ පුරුදු කරගෙන ආවා. දන් දීම කියන එක ආශ්චර්ය දෙයක් හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සීලය රැකීමත් ආශ්චර්ය දෙයක්. නෛෂ්ක්‍රාම්‍ය පිරීමත් ආචාර්ය දෙයක්. ප්‍රඥා වැඩිමත් ආචාර්ය දෙයක්. වීරිය වැඩිමත් ශාන්තිය ඉවසීම වැඩිමත් සත්‍යයේ පිහිටීමත් අදිෂ්ඨාන බල පිහිටුවා ගැනීමත් මෛත්‍රිය වැඩිමත් හැම දෙයක් කෙරෙහි මග්ජස්තව නුවණින් කල්පනා කිරීමත් මේ සියල්ල ආචාර්ය දේවල්. ඒ සියල්ල අපේ සරුවක්ඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ආවා. කොයිතරම් දීර්ඝ කාලයක්ද කියනවා නම් මහා කල්ප අසංකේයව 20කට වැඩි කාලයක්. ඒ කියන්නේ මාතුපෝසක කුමාර කාලේ කාගේවත් විධානයක් නොමැතිව කුඩා කල පටන් මව්පියන් උවටැන් කරන්න මේ දරුවා හුරු පුරුදු වුණා. කුඩා කාලයේ පටන් දෙමව්පියන්ගේ පතුල් මත නමල තබා වඳිනවා. දැනට එන වාසයට එනකොට මේ දෙමව්පියන්ගෙන් කරන වැඩ බලාගෙන ඔක්කොම තමන් කරන්න පටන් ගත්තා. දෙමඳුල් නැමැඳීම, ඇඳ ඇතිලි කොට මෙත් පිරිසුදුව තබා ගැනීම, එවැගේම ලිපගෙන ගිනි මැලවීම, ආහාර පාන උයා පියා ගැනීම, දර පැලීම, වතුරගෙන ඒම හැම දෙයක්ම පුරුදු වුණා. ඒ හැම දෙයකින්ම මේ දරුවා දෙමව්පියන් නිසසේ අප උපස්ථාන කරමින් කල් ගෙවුවා. මේ දෙමව්පියන් සැලකීම නිසා බොහෝම ලස්සන ආරෝහ පරිණාම දේහ සම්ප්‍රත්‍යක් මේ දරුවාට පිහිටිය. ජීවත්ුනේ දරවිකිනීමෙන්. දරවිකිනීමෙන් ජීවත් වෙන අතර පියතුමා අභාවයට ගිය. මෑණියන් එකලා වුණා. දිනක් මෙතුමා කල්පනා කරනවා මම මේ දවස්වල නිරෝගී. මගේ කාය ශක්තිය තියෙනවා. යම් හේකින් මට ලෙඩක් රෝගයක් හැදුනොත් මම මේ පරිලෝකියොත් මගේ මෑණියන්ද සලකන්නේ කවුද? එනිසා මගේ මෑණියන්ට යම්කිසි ධාර්මික ධනයක්ම එකතු කරලා තියන්නට ඕනේ කල්ැතුව. මේ දරුවා ධර්මිතේ ගෙනල්ලා තැනක තැන්පත් කරලා නගරයට දුවගෙන ගියා. ගිහිල්ලා නගරේ බොහෝම ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරයක් කරන නායකතුමා සම්මුඛ වෙලා කිව්වේ මා මේ මම දුප්පත් ළමයෙක්. මට ඉන්නේ අම්මා විතරයි. මං දර විකිණීමෙන් ජීවත් වෙනවා. ඉතින් ඔබතුමා කැමති නම් ඔබතුමාගේ මේ වෙළඳ ව්‍යාපාරයේ තියෙන වැඩකට සම්බන්ධ වෙන්න මං කැමතියි. ඉතින් වෙළඳ නායකතුමා කිව්වා දරුවෝ ඔබ වාගේ එක්කෙනෙන්නේ 10 දෙනෙක් වුණත් මං ගන්නවා. ඒ නිසා එන්න කිව්වා. අය මේ ගෙදර දුවගෙන ගියා. මෑණියන්ට වැඳලා කිව්වා අම්මේ අම්මේ මම වෙළඳ ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නම්. ඒ වෙළඳ නායකතුමා මට එන්න කිව්වා. නැව නැගල යන යන්නේ මුහුදු යාත්‍රාවෙන් වෙලඳාම් යන කෙනෙක් ඒක නිසා අම්මා කැමැතිද මං යනවට ඉතින් කියා හිටියා දරුවෝ මං තනියෙන් කොහොමද ගෙදර ජීවත් වෙන්නේ මාත් එක්ක යන්න කිව්වා ආයම ගෙදර ඉඳලා දුවගෙන ගිහින් ඒ වෙලඳ නායකතුමාට කිව්වා මගේ මෑණියන් ගෙදර තනියෙන් ඉඳලා ඉන්දියදී යන්න පුළුවන් කමක් නැහැ මං කොහොමද මෑණියන් දාලා යන්නේ නෑ දරුව මෑණියන් පමණන්නේ ඕන තරම් කෙනෙක් එක්ක එන්න මම බාර ගන්නවා. පස්සේ ඉතින් මෑණියනොත් එක්ක මේ වෙළඳ කණ්ඩායමට එකතු වුණා. දැන් විශාල වෙළඳ කණ්ඩායමක් විශාල බඩතුගයක් සහිතව නැවෙන් නැව ගලතලා නැව යාත්‍රා පේලියක් මුහුදට දියත් කළා. දින හතක්ම මේ මහා <clears throat> සමුද්‍ර යාත්‍රා ගමන් කළා. දින හතකින් පස්සේ විශාල කුණාටුවක් ඇවිල්ලා කෝඩයක් ඇවිල්ලා මේ නැව් යට වෙන්න පටන් ගත්තා. ඇත්තෙන් මේ වෙලාවේදී මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ මාතුකෝසක කුමාරයන් වහන්සේ දා බුදුබා පතමින් හිටියා නෙමෙයි. නමුත් ඒ ආරම්භක ජීවිතයේ එතුමා මහා වේගෙන් පැනලා මෑණියනොත් කරට අරගෙන මහා ශාවරයේ පීනන්න පටන් ගත්තා. අනිත් ඔක්කොම මාමුදට බත් වුණා. දින හතක් තිස්සේ මේ දරුවා මෑණියන් කරපිට තියාගෙන කොහොමද පීනුවේ? සත්‍යක්‍රියා කරමින්. මං කුඩා කලපටන් සතෙක් මරලා නැහැ. අන් සතු දෙයක් වංචාවෙන් ගෙන නැහැ. මං පිරිසුදුව කුමාර බඹසර හැසුරුණා. මං බොරුවක් කියලා නැහැ. මං මත්තනක් දීලා නැහැ. මං කේලමක් කියලා නැහැ. පරුස වචනයක් කියලා නැහැ. නිසරු වචනයක් කියලා නැහැ. අනුන්ගේ දේට ආසා කෙලෙත් නැහැ. අනුන්ද වෛරය කෙලියෙත් නෑ වැරදි දෘෂ්ටි ගත්තෙත් නෑ මේ සත්‍යයි මේ සත්‍ය බලයෙන් මගේ මෑණියන් ගොඩ ගන්න මට ශක්තිය ලැබේවා කියලා මේම හිතින් හිත හිතා බතක් පනක් නැතුව හුස්ම පොදකින් යැපෙමින් මේ දරුවා මහසාවරේ පීනන්න සමත් වුණා නම් පුදුමයක් නේද මහසාවරේ හත් දවසක් රැඳාවල් දෙකේ පීනන්න තරම් මොනතරම් හිතේ ශක්තියක් තියෙන්නේ නැද්ද මේක තමයි ආචාර්යයේ පළමු අවස්ථාව ඒ අතරත ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා බුදුබණ පදයක් තියෙනවා. ධර්මයේක හැසිරෙන තැනැත්තාට ධර්මයෙන් ආරක්ෂාව ලැබෙනවා. එනිසා සුද්ධාවාස වාසී අරහන්ත බ්‍රහ්මයේ නිරෝධ සමාපත්තියෙන් නැගී දිවසෙන් බැලුවා මේ බඹලව දෙව්ලොව මා වගේ නිවන් දුටු ඇත්තෝ ඉන්නවාද? බොහෝම දුර්ලභයි. මනුලොව ඉන්නවාද ලෝතුරා බුදුවරු? ඒ කාලේ බුද්ධ ශාසනය තිබුණේ නැහැ. එතුමා දිවසෙන් බලද්දී පෙනී ගියා මේ කළගුණ සැලකීමේ සීරසෙන් Tamange මෑණියන් කරපිට තියාගෙන පීනන පුතුණුවන් දැක්කා. දැකලා එතුමාගේ හිත තේරුම් ගත්තා. මේ වාගේ අදිෂ්ඨාන ශක්තියක් ඇති කළගුණ දන්න දරුවන්ට නම් ලෝතුරා බුදු වෙන්නත් පුළුවනි. මම ආද මේ රහත් සුවයෙන් සැපවත් සිටින්නේ බුදු කෙනෙකුන් පහළ වූ නිසයි. මේ දරුවාටත් බුදුබා පැතීමේ සිත පහළ වේවා කියා චිත්ත තරංගයක් විහිදෙව්වා. සැබවින් මේ දරුවාගේ මනසට මේක විනිවිද ගියා. දෙවි කෙනෙක් කියන්න වගේ හිතට වැටීමක් ආවා මං ලෝතුරා බුදු වෙන්න ඕනි කියලා. ඉතින් අර බුද්ධෝ හම්බෝධ ඉස්සාමි කියන ගාථාම හිතට නැගුණා. මම ලෝතුරා බුදුවන් නෙමි. ලෝවැස ජනතාවට ආબોධ කරවන්නෙමි. මම සියලු පාපයන්ගෙන් මිදෙන්නෙමි. ලොවැසි ජනතා පාපයන්ගෙන් මුදවන්නෙමි. මම බියකරු සසර ඕගෙන් එතරවන්නෙමි. ලොවැසි ජනතාව දෙතර කරවන්නෙමි කියන මේ පැතුම හිතේ පහළ වුණා. මේ තමයි පළමුවෙනි මනෝ ප්‍රනිධානය. සිතින් ඇති කරගත් ප්‍රාර්ථනාව. ආශ්චර්යයක් එදා මහසાગරෙන් ගොඩ වුණා. මෑණියන්ට දීවිතාන්තය දක්වා බුදු කෙනෙකුන්ට වාගේ සැලකුවා. මෑණියන්ගේ අවසාන දවසේදී දරුවාගේ දෑත අල්ලගෙන පුදුම ආශිර්වාදයක් කළා. ගොඩ හිදෙත් ගේ හිදෙත් තමන්ගේ දිවි නොතකා මෑණියන් උපස්ථාන කළ දෑතක් ඇතේ පුතාණන් වහන්සේ. මේ මෞපිය උපස්ථාන කුසල බලයෙන් ඔබ මතු බුදු වේවා කියලා අදතුලින් ආශිංසන කළා. ඒද මේ දරුවාගේ හද సంతානෙට විනිවිද ගියා මේ ආශිර්වාදය. මේක ආශ්චර්යයක්. එදා පටන් ඒ මහෝත්තමයන් වහන්සේ වාර පහකදී විශේෂ ප්‍රාර්ථනා කරමින් මනෝප්‍රනිධාන වාර පහක් පිරුවා. මහා කල්ප සත් අසංකේය ලක්ෂයක් තිස්සේ ලෞතුරා බුදු බුද්ධ ශාසන 125000ක් පහළ වුණ ඒ බුදු සසුන්හිදීද දාන සීල භාවනාදී බොහෝ කුසල් කරමින් හිතින් බුදුබා පතමින් ආවා. ආචාර්යයක් නේද අතරක් නැර එකම ඡන්දයකින් එකම වීරියකින් එකම චිත්තයකින් එකම විමර්ශාවකින් මේ දෙයට දීර්ඝ කාලයක් තිස්සේ බුදුබා පතන් ලැබීම ඊළඟට වචනින් බුදුබා පතන ආත්මය භාවයකදී ලෞතර බුදු කෙනෙකුන් වහන්සේට උපස්ථාන කොට මතු බුදුබා පැතුවා එදා පටන් නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයක් අතරමන් නොවේ වෙනත් අදහසකටපත් නොවේ ලෝතුරා බුද්ධ ශාසන 387000ක් සම්මුඛ වෙමින් දාන ආදී දසපාරමී පුරමින් වචනින්ම බුදුබා පතමින් ආවා. ඒ කාලවල බුදුරයන් වහන්සේලා අනියත විවරණ දුන්නා. උත්සාහ කළොත් පුළුවනි කියලා. ඔය අතරතුර සුමේද නමින් උපන්න රම්මක ගාමේ බ්‍රාහ්මණ මානවකයෙක්ව ඉගෙන ගියාගෙන දැන තේන වාසයට එනකොට මව්පියන් අභාවයටපත් වුණා. මව්පිය මුතුන් මිත්තන් සතු විශාල ධනස්කන්ධයක් හිමි වුණා. ඒ කියන්නේ නිදහංගත වස්තු ගබඩාවල්ම 12000. දිනපතා කරත්ත ගණන් ලැබෙන රන් රෙදි මුතු මැණික් ආදායම්. මෙතුමා කල්පනා කළා මේ සියල්ල මගේ මව්පිය මුතුන් මිත්තෝ එක්රැස් කොට හිස් ඇතින් පරලොව ගිය. මේවා ආරක්ෂණ ගෝපනීකරණ හිටියොත් මටත් වෙන්නේ මේවා තියෙද්දී පරලොව යාමයි. උපන් සෑම කෙනෙක් මිය පරලෝ යනවා නියතයි. ඊට ප්‍රථමයෙන් මා මේවා ගෙනියන පිළිවෙලක් කළ යුතුයි කියලා රටේ රජුරවන්න දැනුම් දීලා මුළු මහත් රට ඇසියන්ද අනදර හසුරුවලා මේසා විශාල ධන සම්භාරය පරිත්‍යාග කළ ආශ්චර්යයක් නේද? කරන්න බැරි තරම් පුදුම පරිත්‍යාගයක් එදා සිද්ධ කළා. තමන් වහන්සේ ඇඳිවත පමණක් අරගෙන වනගත වුණා. අනිත් සියල්ලම ගෙවල් දොරවල් යාන වාහන ඇත්තස් ගල්මහාච සම්ප්‍රත් එවාගේම වතු කුමුරු පිටි ඔක්කොමත් මේ තන්පත් ධනයත් ඔක්කොම දන් දීලා උන්වහන්සේ දැන් බොහොම නිදාසිතකින් වනගත වුණා. හත් දවසක් ඇතුළත පංච අභිඥා බල අෂ්ට සමාපatti සහිතව ධ්‍යාලාභියෙක් වුණා. මේකත් ආචාර්ය සිද්ධියක්. ඒ කාලයේදී දීපංකර සරුවක්ඥන් වහන්සේ පහළ වූ අවස්ථාව වෙනකොට මෙතුමා කරුණු අටකින් සමන්විත වුණා. ඒ කියන්නේ manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දසනං අබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා කියන කරුණු අටක් එතුමාට පිහිටිය. මිනිස්යාත්මේ ප්‍රදේශිකියා පුරුෂාත්මේ ලබාගෙන හිටිය. රහත් වීමේ හේතු සම්පත්තියත් ඇතිව උපදී සිටිය. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ සම්මුඛ වුණ. එවාගෙම ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ පූජාවක් කළා. බලවත් කුසල ඡන්දයක් ඇති වුණ ධ්‍යාන අභිඥාලාභී වේ සිටිය පැවිදි වී සිටිය මේ කියන කරුණු අටමෙදා සම්පූර්ණ වූ බැවින් වතු ලෝතුරා බුදු වෙන බවට විවරණ පතුල් ලැබුවා. ඒ දවසේදී පාරමී සම්වර්ෂණය කරනකොට දහ වාරයක් පොළොව කම්පා වුණා. ආශ්චර්යයක් නේද? එදා ඒ පාරමී සම්වර්ෂණය කරන වෙලාවේදී ලෝතුරා බුදු වෙන දවසේ මෙන් දස දහසක් ලෝක ධාතු වල දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. මේවා ආශාරී සිදුවී. එදා පටන් ලෝ පහළ වූ බුද්ධ ශාසන 24 නීත විවරණස්සේ ලබාගත් පමණක් නෙමෙයි ඒ සාරා සංකේ කල්පලක්ෂයේ තුල ඇස් ඉස් මාස් ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් බෝධි සම්භාර පුරන්න සමත් වුණා. ඒවාට උපමා කරන්න වස්තුවක් නැත කියනවා. මේ මහා පොළවේ පසට වැඩියෙන් ලෝතුරා බුදුබාපතා ශරීර මාංශය දන් දීලා තියෙනවා. මහා සාගරයේ ජලයට වැඩියෙන් ලෝතුරා බුදුබාපතා ලේ දන් දීලා තියෙනවා. අහසේ තරුවලට වැඩියෙන් වැඩි වෙනසේ බුදුබාපතා net දන් දීලා තියෙනවා. එවාගෙම මහා මේරු පර්වතයේ උස ප්‍රමාණය යොදුන් 84000ක් ඊට වඩා උස් වෙන තරම් ඔටුනු පැලඳි ඉස්ම ලෝතුරා බුදුබාපතා දන් දීලා තියෙනවා. දරුවම් බඳ දුන්න වැල් එකතු කරා නම් මහමෙර පර්වතයේ උසට වඩා උස් වෙන තරම් දරුවන් දන් දුන්න අඹුවන් දන් දුන්නා. ඒ වගේම සක්විති සපත් යනි අප්‍රමාණ රාජ්‍ය දන් දීලා තියෙනවා. මේ වාගේ ආධ්‍යාත්මික දාන බාහිර දාන වශයෙන් දුන්න දාන වස්තුන් උපමාවක් මේ ලෝකයේ ඇත්තේ නෑ ආශ්චර්යයක් නේද? වෙස්සන්තරාභාවයේදී උපන්න දවසේදීම අම්මේ දන් දෙන්න යමක් තියනවාද කියලා ඇහුවා. මේකත් මහා පුදුම ආචාර්ය සිදුවීමක්. ඒ මෑණියන්ගේ පැතුමකුත් තිබුණා නැtei නොකිය දන් දෙන පුතෙක් ලැබේවා කියලා. ඒ විදිහටම සිද්ධ වුණා. ඒ මොහොතේම දහසක් බැඳි ප්‍රසම්බියක් අතර දුන්නාම ඒ ගත් අතීම ළඟ හිටියේ කිරිමව් කෙනෙකුට දන් දුන්නා. මේ උපන් දවසේම පරිත්‍යාග කරන තරමට පුණ්‍ය වාසනාව ඇති වුනේ ආචාර්ය පුරුෂයෙක් නිසා නේද? ඉපදීමෙන් අවුරුදු දෙකක් ඇතුළත නව වාරයක්ම ලක්ෂයේ ලක්ෂයේ බැගින් වටනා පළඳන කිරිමව්වරුන්ට දන් දුන්නා. ආපසු ගත්තේ නැහැ. අවුරුදු 8 වයසේදී සතපෙන් ආසනේ බද්ධ පරියන්කේ බැඳගෙන ආධ්‍යාත්මික දානයක් දුන්නා. කැමති කෙනෙක් net ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා net දන් දෙන්නෙමි. කැමති කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා මස් දන් දෙන්නෙමි. කැමති කෙනෙක් ලේ ඉල්ලගෙන පැමිණෙත්වා බුදුබාපතා ලේ දන් දෙන්නෙමි. කැමති කෙනෙක් ඉස ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා ඉස දන් දෙන්නෙමි. කැමති කෙනෙක් ජීවිතය ළඟන පැමිණෙත්වා රජ කුමරු බව ප්‍රතික්ෂේප කොට දාස බාටපත් වී ජීවිතේ පරිත්‍යාග කරමි. මේ මේක වරක් නේ සිය වරක් නේ දහස් වරක් නේ මේ සත සාස්ත්‍ර වාරේ සිටින් මෙනෙහි කරද්දී මෙනෙහි කරද්දී මේ 240000ක් යොදුන් ගණකම ඇති 37350 යොදුනක් වට ප්‍රමාණ ඇති මහා පොළව කම්පා වෙන්න පටන් ගත්තා. එවැගේම වයස 16 දී රාජ්‍යශ්‍රීයටපත් වුණා. Taman උපදින දවසේදීම ඇත්තට වේ උපෝසත කුලයේ ඇතින්නක් එම ඇත්පැට වෙගෙනත් ඇත්හැලේ තැබුවා. වාස 16 වෙනකොට මේ ඇතා මංගල ඇතා බාටපත් වුණා. ඒ ඇතා පිට නැගිලා තමන් රාජ්‍යයටපත් වූ 16 සිට නගර හතර වාහකද හතරකුත් නගර මැද්දේ එකකුත් රජවාසල ඉදිරිපිට එකකුත් කියලා දන්සල් හයක් හදාගෙන දිනපතා 6 ලක්ෂයක් වැය කරමින් දුගී මඟී අසරණ අනාථ ආදීන් දන් දීම ආරම්භ කළ තිබුණා. ඔය අතරතේ කල්ප සාරාසංක කල්ප ලක්ෂයක්ම පෙරම් පුරාගෙන ආව මද්රී දේවී මදුරටි ප්‍රදේශයේ එතුමිය තම විවාහපත් වී සිටී. එතුමියට දරු දෙන්නෙක් අනුපිළිවෙලින් ලැබෙන මහා පින් ඇති දරු දෙන්නෙක්. මේ දෙන්නත් කල්ප ලක්ෂයක් බැගින් පෙරම් පුරාගෙන ආප මහා පුණ්‍යවන්ත දරු දෙන්නෙක්. ජාලී කුමාරයා සහ ක්‍රිෂ්ණජනා දිනේ. මේ දරු දෙන්නා උදෝපන ඇවිදින කාලයේදී ඇතා දන් දෙන්නත් සිද්ධ වුණා. මහා පොළොව කම්පා වුණා. ඇතා දන් දීලා ඊළඟ දෙවෙනි තුන්වෙනි දවසේදී සත්‍ය සතික මහා දානෙ දුන්නා. මහා පොළොව කම්පා වුණා. සත්‍ය සතික දානෙ දුන්නාට පසු දින වංකගිරිය බලා පිටත් වෙනින් රාජ්‍ය දන් දුන්නා. මහා පොළොව කම්පා වුණා. වංකගිරියට වැඩම කළා මාස 7කින් දරු දෙන්නා දන් දුන්නා. මහා පොළොව කම්පා වුණා. ඊළඟ දවසේදී මද්රිය දේවිය දන් දුන්න මහ පොළොව කම්පා වුණා. එයින් මාසේ කාමාරක් ගිය තැන 60000ක් ඥාතීන් ජීවිත දාණය දුන්නා. මහ පොළොව කම්පා වුණා. මේ විදිහට පුදුම ආචාර්ය සිදුවීම් සිද්ධ කරන්න තරම් ඒ මහෝත්තමයන් වහන්සේගේ පාරමී සම්භාරය මුදුන්පත් වී තිබුණ පොළොවට දරන්න බැරි. මේ කාචාර්ය සිද්ධියක් නේද? තුසිත දිව්‍ය ලෝකෙ පෙදී සිටින්නේ දසදහසක් ලෝක ධාතු වාසී දෙවියෝ බ්‍රහ්මයෝ ඇවිල්ලා ලෝතුරා බුදු වීමට කාලේ පැමිණි බව ආරාධනා කළා. අස්මා බැලුම් බැලුවා ඒ කියන්නේ බුදු වෙන කාලයේද බුදු වෙන දේශයේද බුදු වෙන දීපයේද බුදු වෙන දේශයේද එවාගෙම කුලයේද මෞතුමියගේ ආයුෂ් ප්‍රමාණයද කියන කාරණා පහ බැලුවා. ගාල් උන්වහන්සේ නිසි වේලාවට සූවිසි බුදුවරයන් වහන්සේලාගෙන්ම විවරණ පතුන් ලබා සිටි මෞපිය දෙපළට පුත්ව වැසලපුර පසළොස්වක් බොහෝ දවසේදී අලුයම් කාලේ ප්‍රතිසන්දි ග්‍රහණය කළා. මේ ප්‍රතිසන්දිය එසේ මෙසේ ප්‍රතිසන්දියක් නොවේ. දෙව්ලොවදී චුත වුනේ සිහි නුවණින්. මව් කුසේ පිළිසඳ ගත්තේ සිහි නුවණින්. මව් කුසේ මාස 10ක් පිළිමයක් ලැබුවා වාගේ බද්ධ පරියන්කෙන් වාඩි වෙලා සිටියේ සිහි නුවණින්. මා කුසෙන් බිහි වුණේ සිහි නුවණින්. මේ ස්ථාන හතරේදීම සිහියෙන් නුවණින් ඉන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් ලෝක ධාතුවේ පහළ වෙන්නේ නැහැ. මේ ආචාර්ය උත්පත්තිය. පටිසන්ධි ගන්න දවසේදී දස දහසක් ලෝක ධාතුල ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණ ආචාර්යයා. උත්පත්ති මංගල්‍යයේදී එසේම දස දහසක් ලෝක ධාතුවල ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණ ආචාර්යයා. උපදින මොහොතේදී සංවන් සිරුරක් ඇතිව කිසිදු අපවිත්‍රතාවක් නැතුව උපදින වෙලාවේ අරහන්ත බ්‍රහ්මියෝ හතර දෙනෙක් කැවිලා සම්දැලකින් පිළිගෙන දේවීන් වහන්සේ ඉදිරියේ පෙන්වලා කියනවා දේවීන් වහන්සේ සතුටු වන්නේ ලෝතුරා බුදු වෙන බුද්ධාංකරේ කුපන්න කියලා. මේ මොහොතේදී උන්වහන්සේ දේ බ්‍රහ්මයන් අතින් සතරවරන් දෙවියන් පිළිගනු ලැබුවා. දෙවියන් අතින් මංගල සම්මත ඇමිතුරු හතර දිනක් පිළිගත්තා. ඊළඟට පිළිගත්තේ මහා පෘථුවියේ නෙළුම් මල්. මේ දරුවා දෙපා දික් වෙනකොට පොළොව පලාගෙන සද්දුම පියුම් පැන නැගිලා සිරිපතුල් පිළිගත් ආචාර්යවල් නේද? දස දිසා බැලුවාම ඒ ඒ දිසාවල දෙවියෝ බ්‍රහ්මයෝ වැඳ වැඳ කියා හිටියා ස්වාමීන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් මේ පැත් පළාතේ මේ පැත්තේ නැහැ කියලා. උතුරු දිසාට පිය නංගන්න නංගන්න පියුම් පැන නැගිලා පියුම් පිට පියවර තැබුවා. මේ ඔක්කොම ආශ්චර්යයේ සිදු වෙයි. උපන්න මොහොතේදී හඳුමක් නැතිව උපන්න නමුත් ඒ මොහොතේ කාටවත් පෙනී ගියේ සරුවාභරණයෙන් සැරසුණු දහසේ හැවිරිදි කුමරෙක් වාගේ තමයි පෙනී ගිහින් තියෙන්නේ. හත්යේවරක් වැඩම කළා උතුරු දිසා බලාගෙන දකුණු අත ඔසවලා කියලා කියනවා අග්ගෝහමස්මි ලෝකස් යන සිංහනාදේ. මේ ඔක්කොම ආචාර්ය සිදුවීම්. උන්වහන්සේට නම් තබන දවසේදී 108 දෙනෙක් බ්‍රාහ්මණයන් කැඳවලා නම් තබනු ලැබුවා. හත් දෙනෙක් කිව්වා ලෞතුරා බුදු වෙන්න පුළුවන් පරිදි වුණොත් ජීව හිටියොත් සක්විති වෙනවා කියලා. එකම එක්කෙනෙක් කීවේ මේ තැනැත්තා කිසිසේත්ම සක්විති රජ වෙනකන් මනුලොව මේ මිනිසයන් අතර ඉන්නේ නැහැ. වාස 29 දී පැවිදි වෙනවා 35 දී ලෞතුරා බුදු වෙනවා කියලා. ඔය වගේ මුන්නහන්සේ වාස 16 දී රාජ්‍යශ්‍රියටපත් වුණා. නාසී උපදින දවසේදී සතරමා නිදානේ පහළ වුණා. නාසී වෙනුවෙන් ඒ සතරමා නිදානේ පහළ වුණ පොළොවේ ජලතලයේ දක්වා ගැඹුරයි. ගව්ව දෙගව්ව තුන්ගව්ව යොදුන කියන මේ තරමට දිගපාල ඇති විශාල රංගරුවන් මුතුමැණික් පෙරුණු ආකාරය. ගන්න ගන්න තැන් පෙරෙනවා. මේ පළමුවෙනි ආශ්චර්ය සිදුවීමක්. එවැගේ බෝධි වෘක්ෂයේදා පහළ වුණ බුද්ධ කයාවේ කාන්තක ආශ්‍රයයේදා උපන්නා. චන්න ඇමැති අය එදා උපන්නා. ලාලු කාලුදාය ඇමැති අය එදා උපන්නා. ආනන්ද ස්වාමීන් වහන්සේත් උපන්නේ එදා. මේ සහජාත වස්තු හතක් එදා පහළ වුණා. යොකෝම ආචාර්ය සිදුවීම් යශෝදරා දේවියත් එදා තමයි උපන්නේ. ඉතින් උන්වහන්සේට තුන් ආකාර ඍතුවට තුන් විදිහේ ප්‍රාසාද තුනක් ලැබුණා. නලඟනම් 40000ක් එක්ක මේ විනෝදයෙන් ඒ කාලය ගත කළා. නමුත් ඔය අතරතුරුන් වාසේ වාස 28 දී පළමුවෙන්ම වයස්ගත කෙනෙක් දැක්කා. තාත් මාස 4ක් ගිය තැන ලෙඩෙක් දැක්කා. තාස් මාස 4ක් ගිය තැන <clears throat> මෘත ශරීරයක් දැක්කා. ඉන් මාස 4ක් ගිය තැන ශ්‍රමණ රූපයක් දැක්කා. මේ සියල්ලම උන්වහන්සේ දැකීමෙන් පළමුවෙන් සංවේග ප්‍රාප්තව අවුරුද්දක් ඉන්න අතර තමයි මේ තවුස් පැවිද්දෙන් කියන්නේ සසුන්ගත පැවිදි වූ පැවිදිරුවක් දැක ගන්න ලැබුණේ එදාම අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. ඒ කියන්නේ යසෝදරා දේවියන්නේ මාලිගාවට ඇතුල්ලා දරුවා දකින්න ඕන වෙලා එලිපත්තර පියේ තියෙන කොට කල්පනා වුණා දැන් දරුවා වඩාගත්තොත් විස අවදි වෙනවා. ඒකට මට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවා වගේ තමයි ලෝකවාසී සීලම සත්වයෝ. ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙන අය මම පළමුවෙන් ජරා ව්‍යාධි මරණයන්ගෙන් අත මිදුණු අජර අව්‍යාධි අමෘත නිර්වාණය සාක්ෂාත් කරගෙන මේ සියල්ලෝ සියල්ලෝම ඒ අජරාමර නිවනට පත් කරවන්නේ මේ කියන යෝධයෙතකින් උන්වහන්සේ ආපස්සට හැරුණා. ඒ කොම ආචාර්ය සිදු වෙයි. දාට සීන කුස ඇති ප්‍රාකාරින් උඩින් පැනගෙන එන්න ඕනකම තිබෙන අතරත ඉබේම දොරවල් ඇරුණා කන්තකාසු පිටින් එනකොට. තිස්සොදුන් මඟ ගෙවාගෙන අනෝමා නදී තීරේ අනෝමා ගංගාවෙන් මේ අශ්වයාත් කීලි ගහගෙන ඒකට පයින් දෙන්නකොට අශ්වයාම පිණුම් ගහලා ඒකට පැන්න. අන්තිමේදී කේසච්ඡේදනය කරන වෙලාවේදී අදිෂ්ඨාන කළා මම ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් මේ කේස කලාප යහසේ රැඳේවා කියලා හසුර දැම්. පුදුමයා කහසේ රැඳුන සක්දේව රජතුමා දෝතින් පිළිගත්තා. සිළුමිණිසෑය බැඳා තවතිසා භවනි. එවාගෙම තමන් වහන්සේගේ ආභරණ සියල්ල මුදලා තන් ඇමතියාට දීලා අපසු පිටත් කරන අතරතේ උන්වහන්සේ වෙනුවෙන් කාශී බුදුසසුනේදී මිත්‍රත්වයෙන් ගත කරලා ඒ වෙනකොට සුද්ධාවාස වාසී බ්‍රහ්මරාජයේ සිටියේ ගතේකාර බ්‍රහ්මරාජයා අතිපිරිකරගෙන ඇල්ලා පූජා කළා. තමන් වහන්සේ ඇඳි <clears throat> සලුපිලි දිව්‍යමය ඇඳි සලුපිලි ඔක්කොම බ්‍රහ්මරාජයා දෝතින් පිළි අරගෙන සුද්ධාවාසයේ සලුමිනිසෑ බැන්දෙව්ව. මේ කොම සිදුවීම ආශ්චර්යයේ කාටවත් සමානත්වයක් මෙහි ඇත්තේ නැහැ. ආලාර කාලාම තවසන් දෙදෙනා දෙවාරයට සම්මුඛ වෙලා සාකච්ඡා කළා පමණයි අෂ්ට සමාපatti එක ආසනයේදී උපදවන්න සමත් වුණා. මේ ඔක්කොම ආශ්චර්ය සිදුවීම්. අවුරුදු 6කට ආසන්න කාලයක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවත පිරුවා ශරීරයේ ලේමස් ගිය වෙලා සම්හාරයට පමණක් ශේෂ වී නමුත් උන්වහන්සේ ගිලක්වත් සිහිනුවණින් අඩු නැතුව ඒ දුෂ්කර ක්‍රියාව මනවින් සම්පූර්ණ කළා එයින් නිවන් මඟක් නොවන බව තේරුම්ගෙන මැදුම් පිළිවෙත අනුගමනය කරලා දවස් 15ක් ඇතුළතදී ශාරීරියේ ප්‍රකෘතිමත් කරගන්න සමර්ථ වුණා අන්තිමේදී හෙටයි ලෝතුරා බුදු වෙන දවස කියලා පංචමහා සිහිනයක් දුටුවා. එයින් දුන්වාසේ තීරණයටපත් වුණා හෙට දවසේ ලෝතුරා බුදු වෙනවා කියලා. පසුදින නිරංජරා නන්දේ තීරයේ අජපා නුගර මුලදී සුජාතාවගේ කිරිපිඩු පිළිගෙන අතේ ස්නාපිඩක් කරලා අදිෂ්ඨාන කරගෙන වැළඳුවා ලෝතුරා බුදු වෙන්නේ නම් අද දවසේදී දින 7ක් තිස්සේ දින 49ක් තිස්සේ ආහාර කෘත්‍යය මේ සිද්ධ වේවා කියලා එක එක බත් පෙද වැළඳුවා එදවස් වෙනකොට උන්වහන්සේට යටපත් වී තිබුණු අෂ්ට සමාපatti නැවතත් පහළ වී තිබුණා සංධ්‍යාවයේදී නැවි පෙනීගේ මාර්ගයක් ඔස්සේ බෝධි මණ්ඩලයේ තෙක් පියමන් නැගුවා. ඔය අතරතුරදී සොත්තිය නම් බ්‍රාහ්මණ කෙනෙක් ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේට ආසනයක් පූජා කරගන්න ලැබේවා කියා පැතුම් ඇති පින්වත් බ්‍රාහ්මණ කෙනෙක් කුසතන මිටියාටක් පූජා කළා. මේවා රැගෙන බොමැඳට වැඩම කළා දකුණු දිග බටහිර දිග උතුරු දිග බැලුවා පොළොව කම්පිත වුණා. නැගෙනහිර බලා මේවා අතර නොගට ආසනයක් පැන නැගුණා. එහිලා චතුරාංග සමන්වාගත වීර්ය අධිෂ්ඨානී යුතුව භාවනාට සූදානම් වෙනකොට වසුවර්ධ දීපුත්‍රයා පහ වහා පැමිණියා මරසණගක් සමග නවමහා වෙහිවැස්සේවා බිනක්වත් උන්වහන්සේ කම්පා නොවි සිටි අතරත මාර්දී පුත්‍රයා ගර්ජන තර්ජන කළා ඒ සියල්ල බෝසතාණන් වහන්සේගේ පාරමී සම්වර්ෂණයෙන් බිඳ වැටුණා අන්තිමේදී දකුණු අත පොළොට දික් කළ සත්‍යක්‍රියාවක් කළා මම ඈතාතීතේ නෙමේ මෑතාතීතේ වෙසතුරු අබ්බැවිදී හත් වාරයක් මහ පොළව කම්පා කළ බව සත්‍ය නම් පාරමී අදිස්ථානයෙන් මේ මහා පෘථුවේ හිතක් පිටක් නැති මේ මහ පොළව මට සාක්ෂි පිණිස පවතිවා කියලා සත්‍යක්‍රියා කළ කෙනෙහි කුමාසකක් මේ මේ මහා පෘථුවේ සතරාව සාසරාව නම් වෙමින් කම්පිත වුණා. මේ ඔක්කොම ආශ්චර්ය සිදුවීම්. මාර්ගී පුත්‍රයාත් පිරිස සපිරිවැරීම සීසයකට පැන ගියා ගිරිමේ කළ ඇතු දන ගැහැවා බෝසතාණන් වහන්සේ ඉරබැසයන් ඉස්සරම දිය පුත්‍ර මාර්යාගෙන් ජයගත්තා ඊළඟට ආනාපාන සතියෙන් ආරම්භ කළ සමත භාවනා සියල්ල සම්පූර්ණ කළා පුබ්බේ නිවාස ඥානයේ දිබ්බ චක්කු ඥානයේ ප්‍රතිලාභ කර ගනිමින් අතීතානාගත වර්තමාන තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සම්පූර්ණයෙන් තේරුම් අරගෙන පටිච්ච සමුප්පාද විදර්ශනාවේ යෙතු අලුයම් කාලයේදී දසදහසක් ලෝක ධාතු කම්පිත වෙද්දී ආචාර්ය ප්‍රාතිහාරි ශාස්ත්‍රයන් නැගී පෙනෙද්දී ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වුණා. ඒ ඔක්කොම ආචාර්ය සිදුවීම් එවැගේම තමන් වහන්සේගේ පටිසන්ධි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය, ආයු සංස්කාර වස්සජන මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය කියන මේ හැම තැනකදීම දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරි සිද්ධ වුණේ උන්වහන්සේගේ පාරමී සම්භාර බලයෙන් ධම්මනියාම වාසේ. එවැගේම 45 අවුරුද්දක් මුළුල්ලේ ලෝකේ ධම්ම වැසි වැස්සෙව්වා. පළමිනි ධර්ම දේශනයේ දසදහසක් ලෝක ධාතුවට එක හඬින් ඇහෙන්ද සැලැස්සුවා. මේ විදිහට ආශ්චර්ය දහසම ධර්ම දේශනා තුලින් සූවිසියා සංඛ්‍යයේ 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පමුණවා වදාලා මානිල් මල් සුවඳ විහෙදෙන ශ්‍රීමුක පත්මයෙන් සුදු බුදුරැස් වේදන දනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසු දහසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලේ අවුරුදු 5000කට වැඩි කලක් ලෝ පහළ වෙන නැනවත් අයට ශාස්ත්‍ර කෘත්‍ය સિદ્ધ කරමින් නිර්මලව පවතිවා කින අදිෂ්ඨාන බල පිහිටුවාලයි. තමන් වහන්සේ ආයුෂාගේ කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණින් පිරිනුවන් වැඩියා. ඒ පිරිනුවන් වඩින දවසේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා අදිෂ්ඨාන පහක්ම සිද්ධ කළා. කුඩා අදිෂ්ඨාන සිය දහස් ගණන් සිදු කළා තියෙනවා. විශේෂයෙන්ම පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳගෙන සක්දේව රජතුමාටත් පවර්ලා තියෙන ශ්‍රී ලංකාව මගේ ශාසනයේ පිහිටෙන භූමියයි නිසා ලංකාව ලංකාවාසීනුත් අකලංකව ආරක්ෂා කරේවා කියලා. ඒ වගේම අනාගතයේ තත්පරෙන් තත්පර යන සරුවක්යන් වහන්සේගේ නුවණින් දැක ඒ ඒ කාල පරිච්ඡේද වෙනුවෙන් විශේෂ අධිෂ්ඨාන බල පිහිටුවලා තියෙනවා. ඒ අනුව ධාතු පරිනිර්වාණය දක්වාම ප්‍රතිසන්දි මංගල්‍යයේ සිටම මේක බුද්ධෝත්පාද කාලයයි. ඒ මේ බුද්ධෝත්පාද කාලයේ සිදුවෙන සෑම දෙයක්ම සරුවක්යන් වහන්සේ බුදු ඇසින් දැකලා තියෙනවා. දැන් අද මේ නිවසේ සිද්ධ වෙන්නේ මේ දානෝපස්ථාන පින්කමත් එදා සරුවක්යන් වහන්සේ දැකලා තියෙනවා. එවාගේම මේ කරන කුසලයන්ගේ ආනිසංසයත් උන්වහන්සේ මනමින් දැකලා තියෙනවා. මේ ආදී හැම දෙයක් මේ සරුවක්ඥන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වී අරමුණු වී තියෙනවා. එනිසා අපි සීලොම දෙනාම ඒ අතින් භාග්‍යවන්ත පිරිසක් ඇටියට ආචාරි අද්භූත වූ පුණ්‍යවන්තයෝගේ කාලයකදී අපි මේ විදිහට නිවන් මඟ යන්න වාසනාවන්ත වුණා නේද කියලා අපට සැනසෙන්නට පුළුවන්. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනය කරන සෑම කුසලයක්ම අබුද්ධෝත්පාද කාලයකදී කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ වැය කොට කරන පින්කමකට වඩා මහත් ඵලයේ මහත් ආනිසංස වෙන බව දේශනා කළා තියෙන්නේ සැබෑ සම්මා දිට්ඨිය පිහිටා කරන කුසල් බැවිනුයි බෞද්ධයන් වශයෙන් තෙරුවන් සරණ ගිය දවසේ පටන් කරන සෑම කුසලයක පරම නිෂ්ඨාව තමයි අමා මහ නිවන් සුවය එනිසා නිවන් සුව අරමුණු කරගෙන තෙරුවන් කෙරේ චිත්ත ප්‍රසාදයෙන් කරන සෑම කුසලයකදීම සිතේ පහළවන ආબોධයේ සම්මා දිට්ඨියයි. සිතේ පහළවන මෛත්‍රිය හා කරුණාවත් නිවන් පැතීමත් සම්මා සංකල්පනාවයි. සිතේ පහළවන වීරිය නූපං අකුසල් නූපදවන බැවින් උපන් අකුසල් ප්‍රහාණය කරන බැවින් නූපං කුසල් උපදවන බැවින් උපං කුසල් වැඩි දියුණු කරන බැවින් සම්මා වායාමයයි එවාගේම බුදු සසුනේ කරන සෑම කුසලයක් ගානේ පහළ වෙන කුසල සිහිය සම්මා සතියයි. යවන් සිතක් ගානේ පහළ වෙන ඒකාග්‍රතාව සම්මා සමාධියයි. කුසල ක්‍රියාවක් සම්බන්ධව පාවිච්චි කරන වචන වාග් දුස්චරිත හතරෙන්ම තොර බැවින් සත්‍ය බැවින් සමගිය වඩන බැවින් මුරුදු මොලොක් වචන බැවින් සාර්ථක යහපත් නොසෙස් වචන බැවින් ඒවා සම්මා වාචාවයි තුනුරුවන් උදෙසා කරන පින්කම් වලදී කයේ හැසිරවීම සම්මා කම්මන්තයයි. එවැගේම කුසල් සිතෙන් යෙදීමේදී හිතේ ඇති පවිත්‍රතාව නිසා සම්මා ආජීවයයි. මේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පින්කම් බුදුසසුනේ සිදුවන බැවින් අබුද්ධෝත්පාද කාලයේ කරන පින්කමකට වඩා සත සාත්‍ර ගුණයෙන් මහත්ඵල මහත් ආනිසංසයන බැව සර්වඥන් වහන්සේම දේශනා කළා තියෙනවා. ඊටාම ගෞරව සංප්‍රයුක්තව මේ පින්කම් සංවිධානය කරගත්තා. පළමුවෙන්ම සංඝ රත්නයේ ගෞරවයෙන් වැඩම කරවාගෙන දෙපා දවා පියමිනීල අසුන් පනවා වඩා හිඳුවා. රඳ නමස්කාරයෙන් දානේ පූජා කළා. එවාගේම ඊටත් ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්තුවා. වත් පිළිවෙත් කළා. ඉන් අනතුරු මේ පරිස්කාර භාණ්ඩ රාශියක් සංඝයාගේ ප්‍රයෝජනයේ සඳහා පූජා කළා විශේෂයෙන් නා වූ නාරණ්‍ය සේනාසන වාසී සංඝ රත්නයේ නිතර නිතර පරිභෝගවන බොහෝ දේවල් මෙතන පූජා කරුණා බොහෝ දිනාගේ සහභාගීත්වයෙන් දැන් මේ සීලයේ පිහිටා කෙටි බණපදයකට සවන් දෙනවා මෙතකින් මේ රසපත් කරගන්නා ලද දානමය සීලමය භාවනාමය කුසල සම්භාර ධර්මයේ අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ උපදේශ අනුව පවත්වන බැවින් මේ කුසල සම්භාරයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අටෝරාසියක් මඟුල් ලකුණෙන් බබලන ශ්‍රීපාද පත්ම මූලයේ උතුම් බුද්ධ පූජාවක් වේවා කියා අපි ගෞරව කරමු. නවලෝතුරා ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක්ම වේවා ආදි මහා සංඝ රත්නයේ දෙපා මුල සංඝගත පූජාවක් වේවා මෞපියේ ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක්ම වේවා එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් වෙතින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනාටත් විශේෂයෙන් මේ සෙත් මෙත් පැවැත්වූ කුඩා දරුවන් ඇතුළු පවුල්වල සෑම දිනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධිඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මඳහත් අහිතවත් සෑම සත්‍යයන්වත් එවගේ මේ කොළඹ අගනුවර වාසීන්ටත් අවටගම් නගර ලංකාව දඹදිවතල මේ සක්වල සීලු සක්වල දසදිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරුවනට ආයුර්ණ සපබල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව පාරමී සීරිසෙන් සිදු කර ගන්නා ලද මෙම උදාර කුශලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රි අනුභව බලයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද මේ සෑම දිනාට මේ ජීවිතයේ ඇත්තා වූ අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරු සේම දුර වේවා තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසවිස අවියාවුදාදී විපත්ති වලකීවා උපපීලක උපච්ඡේදක කුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්තම්භක කුසල විපාක ලැබ සිටීමෙන් දීර්ඝාසත් වේවා කුසල් අරමුණෙන් සමාධි සිතින් මෙත් සිතින් බුදුගුණ බැලෙන් සමදා සුවසේ නින්දයාව සුවසේ අවදි වේවා නපුරුසේන නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කායික මානසික සනසෙල්ලේ දෙලව දුණුව නිවන් මාර්ග පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සූභම විහෙරණයෙන් සතර සංග්‍රහවත්වයෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පරිත්‍රි ශාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් මෙලව දියුණුව පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස දාන සීල භාවනා ආදී සීලයෙන් පාරමී පුරා ගැනීමට දරුවන් පිටෙන් සැමට දීර්ඝාස ලැබේවා සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සෝ පිණිස මේ කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සෝ ප්‍රාර්ථනා කරමු